අරුණ මනතුංග මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අද අපිට පැහැදිලි කරපු අවස්ථාවලදී අර මේ මතක් කිරීම මතක් කරලා දීම කියන එක දැන් ඔය ස්වාමින් වහන්සේ ඔය කියපු ආකාරයෙන්ම තවත් සියුම් පැත්තක් ගැන කල්පනා වුණා මට මට හිතට ආවා ඒක සඳහන් කරලා ඒක විමසන්නයි හදන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට මතක් කරලා දෙනවා කියන අවස්ථාවේදී අපේ හිත අකුසලයක හරි එහෙම නැත්නම් මෝහයේ යෙදිලා හරි එහෙම නැත්නම් සතිමත්ව ඉන්නකොට හරි ඒ තියෙන తත්වය දැනගන්න පුළුවන්කම එක්තරා විදිහට අద్භූත තත්ත්වයක් නේද? ඒ කියන්නේ දැන් අපි අපි දැන් අපිටම අපි අකුසලයක හිත පවතිනවා නම් මොහේ බැඳිලා එතකොට චිත්ත පරම්පරාව ඒක දිගේ දුවන්නේ. එතකොට ඒ වුණාට ඒ අතරේ අපි අවදිමත් වෙනවා. අවදිමත් වෙලා මේ අපිට පෙන්눔 කරනවා අපි යන පාර. එතකොට ඒක ඇති වෙන්නේ කොහොමද ස්වාමිනාස්? ඔව් ඒක දැන් අපේ රේරුකාණන් මේ සති චෛතසිකය තමයි චිත්තාරක්ෂක ධර්මතාවය. ඒක නිරන්තරයෙන් අකුසලයේ යෙදෙන චිත්ත පරම්පරාව ඒ මුදවලා කුසලයට නැඹුරු කරන්නේ සති චෛතසිකයේ විසින්. ඒ වගේම ඒක උදාහරණයකින් උන්වහන්සේ දක්වනවා දැන් දිය මත සැඩ පහරකට වැටුණු ලබු කබල එහෙම නැත්නම් මොකක් හරි උඩ පාවෙන දෙයක්. එතකොට ඒක නොනවත්වාම සැඩ පහරත් එක්කලා ගහගෙන යනවා. ඒක තමයි හි ස්වභාවය. එතකොට ඔය අතරතුරේ මොකක් හරි ඒ ඒ ලබු කබල රැඳෙන්නට සුදුසු දෙයක් අතරමඟදී ඉදිරිපත් වුනොත් විතරයි අර අඛණ්ඩව යන ගමන වැළකීලා තරමක් නවතින්නේ. අන්න ඒ වගේ තමයි සති චෛතසිකය අර මේ ප්‍රමාදී ප්‍රවාහය තුල නිරන්තරයෙන්ම පංචකාමයන් එක්ක ලෝභ ද්වේෂ මෝහ මූලයන් එක්ක හැසිරෙන මේ චිත්ත පරම්පරාවට ඒන් මිදිලා යථාර්ථය දකින්නට කුසලය අරමුණු කරන්නට ඒ සිහිපත් කරලා දෙන ගතිය විසින් තමයි අර ප්‍රවාහය ඛණ්ඩණය කරන්නේ ප්‍රවාහය නවත්තන. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. එකම මාර්ගය සතිපට්ඨානයයි කියන එක. ඒ මොකද ඒ කියන සිහියෙන් තමයි අර පරිවර්තනය කරන්නේ. ඒක ඉතින් ඇත්තටම අద్භූත කරණයක් තමයි. දැන් මේ මේ සිතේ මේ කියන ගුණාංග නොතිබුණා නම් එහෙම මේක කවදාවත් ඉවරයක් කරන්න වෙන වැඩක් නෙමෙයි. ඒ වගේ දැන් මේ මේ සබා දහම තුල නිර්මාණය වෙලා තියෙන්නේ මේක නවත්තන්න නෙමෙයි පවතින ක්‍රමයකට. හැබැයි පවතින ක්‍රමයකට මේක ක්‍රියාත්මක වුණාට ඒ හැම ධර්මයකම ධර්මතාවයක් හැටියට නවතින සාධකත් ඒවාෙහි තියෙනවා. දැන් හටගත් හටගත් සංස්කාර ධර්මයන්හි අනිත්‍ය ලක්ෂණය ඒකෙම තියෙනවා. ඒ අනිත්‍ය ලක්ෂණ තිබුණේ නැත්නම් ඒවට නිවන් දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. ඇයි මේ හටගත් හටගත් සංස්කාර ධර්ම නිරුද්ධ වෙන්නේ නැතිනම් ඒ ඒ නිරුද්ධ වීමේ ගුණයෙන් යුක්ත නැතිනම් අපිට ඒවා නිරුද්ධ කරන්න බෑනේ. ඒ ඒවා සදාකාලික වුණා නම් ස්ථාවර වුණා නම් අපි කොතෙක් වෑයම් කළත් ඒවා අහෝසි වෙන්නේ නැහැ. ඒ අහෝසි වීම නැමැති ධර්මතාවය එහි සක්‍රිය නිසා ඒක එහි ගුණයක් හැටියටම උපතත් එක්ක පිහිටලා තියෙන නිසා විතරයි අපිට මේවා නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ හැම දුර්වලකමක් එක්කලාම යම්කිසි යහපත් පැත්තකට පරිවර්තනය කරන්න යෝග්‍ය වූ යම්කිසි ගුණයකුත් ඒවත් එක්කලා අපි හිතලා තිබීම තමයි අපට මේ ගමන යන්නට ලොකුම භාග්‍යය. ඉතින් ලෝකය ඒකාන්තික නෑ හැම විටම ද්වයනිශ්චිතයි. ඔය කියන ගුණාංග වලින් යුක්තයි. හොඳ නරක, සැප දුක, ලාභ අලාභ, යස ආයස, නිന്ദා ප්‍රශංසා ඊළඟට ආලෝකය අඳුර උස මිටි ඔය හැම හැම අවස්ථාවකම ඒකාන්තික නැහැ ද්වය නිශ්චිතයි. එතකොට මේ ද්වය නිශ්චිත ගතියෙන් අපි වතු කරගන්නේ මොන පැත්තද? ඒ අනුව තමයි අපේ ගමන තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ගති ලක්ෂණවල අර යහපත් පැත්ත අපට අවදි කරගත්තොත් තමයි නිර්වාණ ගාමිනී මාර්ගයට යොමු වෙන්නේ ඒ අතර ප්‍රමුඛම ධර්මය වෙනවා මේ ඔබතුමා කිව්වා වගේ මේ මේක ඇත්තටම හරිම අద్භූත ගුණයක් තියෙන්නේ අකුසලයයි අකුසල ප්‍රවාහයයි දැන් ලෝභයත් එක්ක රාගයත් එක්ක ක්‍රියාත්මක වෙනවා ද්වේෂයත් එක්ක ක්‍රියාත්මක ඒ ඒ අකුසල පරම්පරාව තුළ මොකක්වත්මයි කුසලයක් උපදින්නට ඉඩක් නැහැ නමුත් අපිට තියෙන පොඩි පොඩි අවස්ථාව තමයි ඒ සිත් ඒ ඒ එකම සිතක්වත් නිත්‍ය නැහැ. ඒවා අනිත්‍යයි. ඒ ඒ හැම සිතක්ම දැන් රාගය අරමුණු කරමින් සිත් පහළ වුණාට, ද්වේෂය අරමුණු කරමින්, මෝහය අරමුණු කරමින් සිත් පහළ වුණාට, ඒ සිතට බොහෝ වෙලා පවතින දෙයක වහා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා ඊළඟ සිත උපදින්නට ඕන. ඊළඟ සිතෙනුත් අරකම අරමුණු කරන්න පුළුවන්. හැබැයි වෙන එකක් අරමුණු කරන්නටත් අවස්ථාවක් තියෙනවා. අන්නේ අවස්ථාව තමයි සිහිය විසින් පාවිච්චියට ගන්න. එහෙමයි. දිනු සිහිය ඒ ඒ ඒ ඒ කඩ කඩයිම තමයි සහායට ගන්න ඉක්මනින්ම වෙන පැත්තකට නැඹුරු කරන්නේ. එහෙමයි. එහෙම නැතුව මේ මේ සිත ස්ථාවර වුණා නම් සිහියට කරන්න දෙයක්වත් නැති වෙනවා. එහෙනම් රාගසිත නම් රාගසිතම තමයි, ද්වේෂසිත නම් ද්වේෂසිතම තමයි. ඒකේ අනිත්‍ය ලක්ෂණය තමයි මේ සිහියට උපකාරයක් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වගේම බොහෝ කාලයක් සිට පුහුණු කළ බවත් ඒකට ඉතාමත් වැදගත් වෙනවා. හරි. ඒ කියන්නේ පුහුණු කිරීම මත තමයි ඒක අවශ්‍ය මොහොතේ අවදි වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා තමයි මේවා භාවිතා බහුලී කතා කියලා බුදුරජාණන් වහන්සේ හැම විටම මේ කාරණා දක්වනකොට ඒ පුහුණුව සම්බන්ධව දක්වනකොට දක්වන්නේ නැවත නැවත ප්‍රගුණ කිරීමත් එක්කලා තමයි ඒවා මතුවෙන්නේ. එහෙම නැත්නම් අර සාධක වැඩි පැත්තට තමයි ප්‍රවාහය යන්නේ. ගසාගෙන යන පැත්තට තමයි යන්නේ. ඉතින් අනිත් රැඳෙන්නට තියෙන සාධක වැඩි කරන වැඩි කරන තරමට තමයි බහුලව අපට රැඳිලා නිවි හැනහිල්ල මේ දිහා බලන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.